මේ උපාසක මෑණියන් මේ ස්ථානයට පැමිණලා ධර්ම ලබාගෙන ඉතාම හොඳ ප්‍රතිඵල ලබාගත් ආර්ය මාතාවක් මේ ස්ථානයෙන් කරන සේවය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ඇති කරගත් අම්ම කෙනෙක්. ඉතින් අම්මට අපි හරි ආදරෙයි. ආදරෙන්නේ. ඉතින් මේ මෑණියන් මේ ස්ථානයට මේ ධර්ම සූත්‍රාසන්න පිළිසකට විශාල මුදලක් ශ්‍රී පෑදම් කරලා තමන් උපයාද ප්‍රයාරත්තා වූ ධාර්මික ධනෙ දියතැලම් කරලා සාතිපාසාදී දුක් නැති කර ගැනීම සඳහා යහපතක් හිතසුව ගෙන දෙන ක්‍රියාවක නියදී දැන් මේ පිළිබඳව සිතා සතුට වෙන අවස්ථාව. ඉතින් දානියක් දීමට කොච්චර ධනෙ තිබුණත් පුළුවන් කමක් නැහැ. දානියක් දීමට අවශ්‍ය කරන්නේ ශ්‍රද්ධාව, කරුණාව, මෛත්‍රිය, ප්‍රඥාව. ශ්‍රද්ධාව නැත්නම් ධර්ම දෙන්නත් බෑ කවදාවත්. කරුණා මෛත්‍රී නැත්නම් ධර්ම දෙන්නත් බෑ. මෝඩකමින් ධර්ම දෙන්නත් බෑ. ඉතින් මේ ගුණ ධර්ම අතර දානයක් දෙන්න අත්‍යවශ්‍යයි. ඒතර ධම් දෙනවා කියන්නේ මේ ගුණ ධර්ම තමාගේ චිත්ත සංතාන වල පවතින බව අවබෝධ කර ගන්නවා. ඉතින් හරි සතුට වෙන්නේ. මේවා තමයි නිවන් දැකීමට අවශ්‍ය කරන ගුණ ධර්ම. ශ්‍රද්ධාව, කරුණාව, මෛත්‍රිය, ප්‍රඥාව. දන් දීම තුළින් තමයි ඒවා සංවර්ධනය වෙන්නේ. ඒක නිසා දානය නිතර නිතර නිතර නිතර භාවනාත්මකව කරන්න ඕනේ. ඒකට කියනවා දාන භාවනාව කියලා. දාන භාවනා කරන නේද ඒකට කරනවා නේද? දාන භාවනා. සීල භාවනා. මෛත්‍රී භාවනා, කරුණා භාවනා, පඤ්ඤා භාවනා. හැබැයි රාග භාවනා කරන්නේ නැහැ. රාග භාවනා, දෝෂ භාවනා, මෝහ භාවනා ඒවා කරන්නේ. ඉතින් යලිත් යලිත් යලිත් යලිත් දන් දෙනකොට Tamanට අධ්‍යාපත සිද්ධ වෙනවා අනුන්ට අධ්‍යාපත සිද්ධ වෙනවා Tamanටත් හිතවත් අනුන්ටත් හිතවත් ඒක කුසල කියලා කියන්නේ මේ කුසල දහම් කරන්නේ මක්මක් සඳහාද දිව්‍ය ලෝකයන්ට යන්නේ නේද ඕ ඕනේ දිව්‍ය ලෝකයන්ට නෙමෙයි යම කැමති නෑ දිව්‍ය ලෝකයන්ට මම අකමැත්ත ඇතිවෙලා තියෙන්නේ නෑ බ්‍රහ්ම ලෝකයන්ට කැමති නෑ ඒ කියන්නේ සත්‍යක රජ වෙන්නත් කැමති නෑ ඉදිකටු පාරක් පාරක් පාතා සක්විති රජලක ගෙන්දේ විගසා කිව්වොත් එහෙම ඉදිකටු පාරවල් ගණන් කරගෙන ඉන්නවත් යන්නේ නැහැ. ආමේ තත්ත්වෙ මම පත් කරලා තියෙන්නේ මයි සාවක. ඒ තැන ඉන්නවත් යන්නේ නැහැ. ඒ කට්ටිය දන් දෙන්නේ නිවන් දැකීමේ පරම පවිත්‍ර චේතනාවෙන් යුක්තව. ඡන්ද, චිත්ත, විරිය, විමර්ශ කියන සතර ඉද්ධිපාදයෙන් දන් දෙන්නේ. දන් දෙන්න සතර ඉද්ධිපාද කැමැත්ත තියෙන්න ඕනේ. චිත්ත ඒ පිළිබඳව ශ්‍රද්ධාදී ගුණධර්ම එකසලා තියෙන්න ඕනේ. වීර්යය තියෙන්න ඕනේ. විමර්ශ සම්මෙලකට පොඩ්ඩක් විමසලා බලන්න ඕනේ මේ දාන දෙන්නේ කාටද? ඈ ඒක වැරද්දක් නැහැ. යක්ත පදේක සත්ත දාසක් මම කියලා තියෙන්නේ. පැහැදීම ඇති වෙන්නේ කොතෙන්ද එතෙන්ද දෙන්නේ කියලා. ඉතින් ආන්ගේ විදිහට සතර ඉද්ධිපාදයන්ගෙන් තමයි මේ දන් දෙන්නේ. සතර සම්‍යක් ප්‍රධාන වීර්යයක් මේ දන් දෙන අය තියෙනවා. සතර සම්‍යක් ප්‍රධාන වීර්යය කියන්නේ මොකක්ද? උපන් අකුසල මැඩ ගන්නවා. ඒකට නැවත අකුසල වලට එන්න දෙන්නේ නැහැ. දන් දෙනකොට ඒක සිද්ධ වෙනවා. ඊළඟට උපන් කුසල් දිනු කර ගන්නවා. නූපන් කුසල් ඇති කර ගන්නවා. මේකම තමයි සබ්බ පාපස්සා කරන කුසලස්ස උපසම්පදා කියන්නේ. අතර සම්‍යක් ප්‍රදාන වීර්ය සංක්ෂිප්ත කරලා ඒකට අරගෙන දෙන්නවා. කල යුතු දේ කල යුතුයි හල යුතු දේ හල යුතුයි එච්චරයි. දැන් අර මුලින් කිව්වේ කිසි තියාගන්න තමයි නේද? ඈ සතර සම්‍යක් ප්‍රගන්නේදී කියන්නේ මෙහෙම හිතා ගන්නකො. කළ යුතු දේ කළ යුතුයි, කළ යුතුයි, කළ යුතුයි. කළ යුතු කුසල් දාන, කළ යුතු අකුසල් දාන නේද? ඈ සම්ප පාපස්ස කරණංගේදී කුසලස්ස උපනන්දදාගේ. මස් සඳහා. සකිත පරියෝ දමනේ සඳහා හිත පිළිසඳ කරගන්න. ඉතින් මේ දන් දෙනකොටත් ඒ ගුණ ධර්ම වැඩෙනවා. තේරුණා නේද? ඉතින් ආ මේක නිසා මේ දානයක් දෙනවා කියන්නේ නිර්වාණය කරලා තමනෝ වැඩගෙන යන අතර අනෙක් කට්ටියටත් ඒ සඳහා ගමන් කරන්න උදව් කරනවා. ඉතින් මෙතන ආර්ය පුද්ගලයන් ඉන්නේ ආර්ය පුද්ගලයන්ගේ සංගමයක් විතරදී එන්නේ. ඉතින් ආමේ අයට තාපිකාකාරයේ දුක් නැති කරගෙන බණ භාවනා නිරෝගීව ජීවත් වීමට අවශ්‍ය කරන ශක්තියක් වගේක් ලබා දුන්නා කියලා බොහොම සන්තෝෂයෙන්පත් වෙන්න හොඳයි. ඉතින් තමා අනියම්බ කරගත්තා වූ ධනයෙන් තමන්ට තමන්ට යහපත පිණිස සුභ සිද්ධිය සඳහා යොදවා ගත්තා. ඉතින් මේ සියලුම පුණ්‍ය කර්මයන් මිය පරලෝකියා වූ දෙමව්පියන් ප්‍රදාන සියලු ඥාති මිත්‍රාදීන් අනුමෝදන්වත්වා අනුමෝදන් වී සුඛී සුවපත් භාවයට පත්වෙත්වා සදේව සුනෝකියාම මේ පින් අනුමෝදන් වී සුඛී සුවපත් භාවයට පත්වෙත්වා එරේම තමන්ටත් තමාගේ දුවා දරුවන්ටත් මේ පින්කම සහ සම්බන්ධ වන්නා වූ ආර්ය සංඝ රත්නය ඇතුළු හැම දිනකටත් එක හා සමානව මේ පින් පිටාවා ඒ පිහිටීමෙන් නිදුක් නිරෝගීතාවී සම්පන්න ලබාගෙන වාසනාවන්ත චිරජීවන ශක්තියක් ඇති කරගෙන ඊතා ඉක්මනින් අමාමහ නිවන් සුවයෙන් සූපත් වීම සඳහාම මේ උතුම් වූ කුසල ධර්මයේ හේතු වාසනා වේවායි සදාගතිමින් යුක්තව එක්කත් වීතියෙන් පින් අනුමෝදන් වේතුයි මේ මුදලකුත් පරිත්‍යාග කරලා තියෙනවා දාණයට හම්බ වෙච්ච ඊළඟ කරපු ඒවා ඉතිරි. කියන්නේ 1500 වෙන ඒකත් ලයිට් හිත සඳහාම යොදවන බව මතක තියාගන්න. මේ ස්ථානයේ නඩත්තුවට ඉතාම මුදලක් අය වෙනවා. ස්ථානීය කඩනය කරන මේ අමාරු නඩත්තු කරන එක අමාරු. කඩනය කරන මොකක්ද ඒක මුකුත් යන්නේ නේ. ඉතින් ඒවා ඒ සඳහා තමයි මේ මුදල පූජා කරලා තියෙනවා ආලෝක පූජාව සඳහා. දැන් එහෙමනම් බොහොම සතුටුපත් වෙන අතර දැන් අපි අපේ ගමන ගමු පිටත්. මට කියන්න තියෙන්නේ පළවෙනි වශයෙන්ම මේ භාවනා වැඩසටහනට මුර ඇරයන් නම් එන්න එපා. මොකද මම භයානක දේවල් කියන වෙලාවට ආසල. අද කියමු දේ හරියන්නේ අනිත් දවස් ගන්නවා. මේ මෙහාඳුන මේ කිව්වදී හරි නේද කියලා. නැත්තම් මේක මේ සර්පේ කන්නනවා වගේ වැඩක් නෑ. සර්පයා වලිගෙන් අල්ලගත්තොත් කාලා විනාශ කරන දානවා. මගේ දේශනත් ඒ වගේ තමයි. අල්ලන්න පෙනෙන්න. කන්නේ නෑ ඒකට. මම භයානක දේවල් කියනවා මම දාපස. පටිච්ච සමුප්පාදය කියන්නේ අසත් ධර්මයක් කියලා මම කියනවා. දැනුත් කියනවා මම. ඉතින් මේක විතරක් අහගෙන ගියාම පස්සේ මට බැරි බෑ නේද ඒක. ඒක තේරුම් ගන්න දෙන්න ඕනේ. මම තේරුම් කරලා දෙන්නම් මේක සත් ධර්මයක්ද අසත් ධර්මයක්ද කියලා. පටන් ගන්නෙම කියන්නේ අවිද්‍යාවෙන් ඉවර වෙන්නේ දුකෙන් නේද? සත් ධර්මයක් වෙන්නේ නැහැ නේද? <laughs> ඒව මේ දත්ත දුක්ඛ කන්දස සමුදය හොදේ. මෙන්න දුක්ඛ ස්කන්ධයගේ සමුදය. දුක්ඛ ස්කන්ධය හැදෙන ක්‍රමවේදය පටිච්චසමුප්පාදය කියලා කියන්නේ. ඒක අධර්මයක් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ භයානක දේවල් මම කියනවා. තේරුණේ? ඉතින් ඒක නිසා මේ කට්ටිය වලිගෙන් එහෙම අල්ලගන්න එපා. දෙල්ලෙන් අල්ලගන්න ඕනේ. ඒතකොට තමයි දමණය කරගන්න ඕනේ. මුරයලා නම් එන්න එපා. එච්චරයි. ඊළඟට මේ පටිච්චසමුප්පාද මම මාර්ග දේශනා කරන අතර මේ මම කරුණා කරලා ඊළඟට දෙනවා මේ වකවානුව තුළ මගේ වචනේ ආයි මන් දන්නේ මම මාස තුනක් ඉතර මේ පින්නතුන්ට රම්ඨාන් දෙනවා මේ කාලය තුළ එක එක පොත් බලන්නත් එපා ඒ ළමයි මේ පොත් එහෙම ලියලා තිනවා මම මයි කොලේට පොත් බලන්න දෙන්නේ මටවත් පොත් බලන්න දුන්නේ මේ කමඨාන් දෙන කාලේ කමඨාන් කියලා ඉවරලා මම අනාගාමී පටිච්චසමුප්පාදට පස්සේ තමයි අපේ මෑණියෝ මට පොත් බලන්න දුන්නේ නැත්නම් බලන්න එපා මම දේශනා කරනවා මේ දේශනාව අහගන්න දරා ගන්න ගෙදර ගිහිල්ලා හිතන්න භාවනා කරනවා කියන්නේ ඒකයි. බිම් බලාගෙන ඉන්න එක නෙමෙයි. සිතීම හා විමසීම භාවනාව කියන්නේ. මේ සතියක් හිතන්න දේවල් මම දෙන්න. සතියක් නෙමෙයි මාසයක් හිතන්න පුළුවන්. මේක වචනයක් ගත්තාම නේද? එක වචනයක් අරගෙන මාසයක් හිතන්න දේවල් මම කියනවා. තේරුණේ? මං ඇත්ත වශයෙන්ම චින්තකයෙක්. දාර්ශනිකයෙක්. නිකම් මේ ඔයගොල්ලන්ට සාධුකාර දෙන්න වචන කියනවා නෙමෙයි. හැබැයි මට ඔය කට්ටිය ලවා ඔය කට්ටිය ලවන්න පුළුවන් මේ ගන්න දැන් මෙතන ඉන්න මම හොඳ අවුරුදු පොඩි ටිකක් තියෙන්නේ. ඔය ධර්මශාලාවල බණාන උපාසකම්මලා ඉන්නවානේ. මං ඕනෙ ඔක්කොම තියලා දේව දේවදත්ත වහන්සේ විසින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාදයේ ශ්‍රී පාද පද්මයේ මහා විශාල කලක් කෙරළු දෙයක් කියලා. මම සාස්ත්‍රාත්‍යව ලැබෙනවා. ඔව් ඔව්. එහෙම කරන්න පුළුවන්. මොකද දන්නවද කරන්න තියෙන්නේ? අන්තිමට ඒ තේරුණාද? මම ඒක කරන්නේ අපරිපූර්ණ ප්‍රශ්නකට දේවතුන් වහන්සේ විදිහ බුදු පියාණන් වහන්සේගේ ශ්‍රීකාස්ත ශ්‍රී පාද පත්මයේ ගණක් පෙරදු ඒ කියන සංස්කාර දෙනවා. තේරුණේ? චින්තනය. සල්සනය. මම නිතරම කියනවා ටිකක්. හිතන්න විමසන්න දහම් දැනගන්න. ඒක නිසා මේ එහෙම මෙහෙම ඇවිදින්න නම් බෑ මේක කරන්න. එන්න ඕනේ දිගටම. දැන් අද නවත්තපු තැන ඉඳන් අනිත් දවස් මම දේශනා කරගෙන යනවා. එතකොට අනිත් දවසේ ආවේ නැත්නම් මැද හිස් නෑ නේද? ඊළඟට ඇවිත් වැඩක් නෑ ඒකට. ඉතින් ඒ නිසා මේ සතිපට්ඨානය සම්මා සතිය පිළිපදවා ගන්නා වූ ක්‍රමයේ පිළිබඳවක් මේ කතා කරන්නේ. කාය වේදනා චිත්ත ධම්ම. එතකොට මේ සතිපට්ඨාන භාවනාව කරනකොට සතර ඉතිපාද සතර සම්‍යක් ප්‍රදාන වීර්ය පංච ඉන්ද්‍රිය පංච බල සත්ත බොජ්ජංග ආර්යසත්‍යයක මාර්ග මේ හැම දෙයක්ම වැඩෙන්න ඕනේ සත්‍ය බෝධිපාක්ෂික ධර්ම වැඩෙන්න ඕනේ පටිච්ච සමුප්පාද න්‍යායට අනුව ත්‍රිලක්ෂණීහා චතුරාර්ය සත්‍ය මේ පින්නතුන්ට අවබෝධ වෙන්න ඕනේ එහෙම නැත්නම් මේ දේශනාවලින් වැඩක් නැහැ මේ සත්‍ය බෝධිපාක්ෂික ධර්ම වලින් 29ක් අවබෝධ වුණ අවස්ථාව තමයි සෝවාන් ඵලයටපත් වෙන්න පුළුවන්. මොකද ඒ 29 සතර සතිපට්ඨානය. ඒ සතර සතිපට්ඨානය මේ දේශනා කරනවා. ඒකෙන් හතරෙන් එකක් දකින්න ඕනේ. සෝතාපන්න වෙන්න. ඊළඟට සතර ඉන්ද්‍රිපාද, සතර සම්‍යක්පදන් වීර්ය, පංච ඉන්ද්‍රිය, පංච බල, සත්ත බොජ්ජංග ඔතන 29ක් ඇති. 29 යටයි 37යි නේද? 29යි. ඉස්සෙන එක තමයි සම්මා සම්මා දිට්ඨිය කියලා කියන්නේ. ඒ 30 වෙනියට වැඩෙන්න 29ක් හතරෙන් එකක් වැඩෙන්න ඕනේ. එතකොට සත්‍ය විසුද්ධිය, නාමහා විදර්ශනා ඥානය. ඔය ඔක්කොගේම හතරෙන් එකක් වැඩෙන්න ඕනේ. තේරුණා නේද? මේ මේ මේ කාරණා ටික හතරෙන් එකක් වැඩෙන්න ඒ කාරණා වැඩිච්ච කෙනෙක් ළඟට යන්න ඕනේ. අඩු ගානේ හතරෙන් එකක්වත් ඔය සත්‍ය බෝධිපාක්ෂික ධර්ම සත්‍ය බොජ්ජංග ඊට කොට සත්‍ය විසුද්ධිය වැටුණ කෙනෙක් ළඟට යන්න ඕනේ. හතරෙන් දෙකක් වැටුණ කෙනෙක් ළඟට ගියොත් වඩාත් පහසුයි. හතරෙන් තුනක් වැටුණ කෙනෙක් ළඟට ගියොත් තවත් පහසුයි. හතරෙන් හතරම වැටුණ කෙනා තමයි රහතන් වහන්සේ. ඒ දැනට ගියොත් වඩාත් හොඳයි. තේරුණා නේද? ඉතින් මේවා ඔය පින්නතුන්ට ඇති කරලා දෙන්න ඕනේ. මේවා මේ කටපාඩම් කරලා වත්තපොඥාංගේ කියන්නේ මේකයි. ඈ සති ධම්ම විදියේ විදියේ ඉස්පස්සක් සමාධි පාඩම් පාඩම් පාඩම් පාඩම් එහෙනම් හොඳ පාඩම් කරගත්ත ඈ ඒකට හරි. ඔව් මේ දීලා තියෙන මම පොතක පාඩම් කරගන්නවා. ඕවා පාඩම් කරන්න එපා. ඕය ඇතුලේ Taman අවබෝධ කරගන්න ඕනේ, ඇති කරගන්න ඕනේ. තේරුණා නේද? ඒව ඇති වෙන්න තමයි මම මේ කමටහන් දෙන්නේ. ඡන්ද, චිත්ත, විරිය, විමන්ත. මේ ඔක්කොම ඇති වෙනවා පටන් ගන්න මොහොතේ ගන්න. තේරුණේ? මම දෙන හැම කමටහනකින්ම සත්‍යපොඥාණි වැඩෙන්න ඕනේ. සත්බොධ්‍යංගේ වැරුණ නැත්නම් මේ මම දෙන කමතහන් අර වැවට හික් කරලා යනවා. වැරෙන්නේ නැත්නම් කියනවා. අරයි නම් දෙන්නේ ඒක. හැම කමතහනකින් වැරෙන්න ඕන සත්බොධ්‍යංගේ කියන්නේ. ඊළඟට විසුද්ධිය, සත්ත්ව විසුද්ධිය, සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, දිට්ඨි විසුද්ධිය, කාංකා විකරණ විසුද්ධිය, මග්ගා මග්ග ඥානදර්ශන විසුද්ධිය, පටිපදා ඥානදර්ශන විසුද්ධිය, ඥානදර්ශන විසුද්ධිය. මේ සත්ත්ව විසුද්ධියම වෙන්න ඕනේ. ඔය සත්‍යවිසුද්ධියම වැඩෙන කාරණා දන්නවද? ඉස්සල්ලාම ශ්‍රද්ධාව ඇති කරගත්ත පුද්ගලයා තමයි විසුද්ධ වෙන්න ඕකම. ශ්‍රද්ධාවෙන් තොරව කිසිම දෙයක් විසුද්ධියටපත් වෙන්නේ ශ්‍රද්ධාවෙන් තොරව සිල් රකින්න පුළුවන් ඕන තරම්. සමාධිය වලට යන්නත් පුළුවන්. ප්‍රඥාවට යන්නත් පුළුවන්. ඒ එකක්වත් විසුද්ධභාවයටපත් වෙන්නේ නැහැ. තේරුණේ? ශ්‍රද්ධාව කියලා කියන්නේ දැන පැහැදීම. දැන පැහැදීම ඇති වෙනකොටම එයා එතන ඉඳන් මොකද කරන්නේ? නිර්ව නිවන් දැකීමේ පරම පවිත්‍ර චේතනාවෙන් යුක්තව හැම දෙයක්ම කරනවා. දිව්‍ය ලෝකයන්ට නෙමෙයි, බ්‍රහ්ම ලෝකයන්ට නෙමෙයි, අපායට බයෙන් නෙමෙයි. අපායට බයෙන් නම් මේ වැඩ කරන්නේ සීලේ හරි දානේ හරි මොකක් වුණත්. දිව්‍ය ලෝකෙට කැදරගෙන ඉන්න. එතන තියෙන්නේ බයයි ආසාවයිනේ. ආසාවයි බය කියන්නේ තණ්හාවනේ. එහෙනම් ශ්‍රද්ධාවෙන් තොරව දානියක් දුන්නා සීලයක් රැක්කා ඒ කිසිම දෙයක් විසුද්ධියටපත් වෙන්නේ නැහැ. එතන තියෙන තණ්හාව. තණ්හාව දිනනවා නම් සීලය ඇතුලේ එතන විසුද්ධ සීලයක් නැහැ, සීල විසුද්ධියක් නැහැ. ඒතකොට සමාධිය තුල තණ්හාවෙන් නම් මේ සමාධිගත වෙන්නේ බ්‍රහ්ම ලෝකයන්ට නම් එතන චිත්ත විසුද්ධියක් නැහැ. දිට්ඨි විසුද්ධියක් ඇති වෙන්න බෑ මොනවා කරනවත් තණ්හාවෙන් කළොත්. ඒ තණ්හාවෙන් යුක්ත නම් මේක. ඉතින් ආන්නේක නිසා ශ්‍රද්ධාව ඇති වෙනකොටම සත්‍ය විසුද්ධියම වැඩෙන්න පටන් ගන්නවා. ශ්‍රද්ධාව කියන්නේ මෙතන දැන පැහැදීම. ලෝකේ යථාර්ථය දුකයි කියලා දැනගන්නකොටම නිර්වාණයට පහදිනවා. ඒ දැන ගැනීම සඳහා තමයි බුදු පියාණන් වහන්සේ සතර සතිපට්ඨානය දේශනා කළේ. සම්මා සතිය පිහිටවා ගත යුතු ස්ථාන හතරක්. තේරුණේ? අර ඔයගොල්ලෝ අහලා තියෙනව නේද? සදහවත් කුල පුත්‍රයන්ගේ සංවේග ප්‍රසාදයේ සඳහා ශ්‍රද්ධාව දියුණු වීම සඳහා ස්ථාන හතරක් දකින්නේ කියලා. අර තියනවා නේද? ඔක මොකක්ද ඒ ස්ථාන හතර? කාය, වේදනා, චිත්ත, ධම්ම. ඔක මේ ස්ථාන හතර. මේ ස්ථාන හතරෙම පෙන්වන්න කරන්නේ යථාර්ථය. ලෝකේ යථාර්ථය දකින්න දකින්න පැහැදීම වැඩි වෙනවා. ප්‍රයත්න නිරෝධය. නිර්වාණයට පැහැදීම වැඩි වෙන්න වැඩි වෙන්න මොකද වෙන්නේ? මේ ලෝකය අතහැරෙනවා. නිර්වාණය කරා ඉඳගෙන යනවා. කාමයේ තමයි සදහවත් කුලපුත්‍රයෙක් විසින් ඒ ප්‍රසාද සංවේගී සඳහා ඒවත් සංවේගයේ දියුණුවීම ප්‍රසාදයේ දියුණුවීම සඳහා ශ්‍රද්ධාව දියුණුවීම සඳහා ස්ථාන හතර පුරාන්තර ලක්ෂණේ පැහැදිලි නේද පැහැදිලිද මොකද ස්ථාන හතර කාය වේදනා චිත්ත ධම්ම හතර සතිපට්ඨානය කියන්නේ යන්නේ ඒකයි සිහිය පිටව ගන්නවා හතර ස්ථාන හතරකට පළමුවෙන්ම පිටව ගන්න කිව්වේ කය. මොකද මේ කය තමයි ඉස්සල්ලාම අපට අරමුණු වෙන්නේ. මමයක් පමණ උසර මහතල තියෙන කය. ඕකට තමයි ඇලෙන්නේ. ඕකට තමයි ගැටෙන්නේ. ඈ මක්නිසාද? කය කියන්නේ කුමක්ද කියලා නොදන්නා නිසා. ඕකට ඇලෙන්නේ ගැටෙන්නේ ආස කරන්නේ. පුදුම ආසාවක් තියෙන්නේ ඕකට. කොච්චර වයසකට ගියත් ඔය ආසාවත් අරින්න බෑ. ඈ දැන් වටේට රත්තරන් ගොඩක් තියෙනවා. රත්තරන් නිදී මුතුමැණි රුපියල් කෝටි ගණනක් වටේ ගොඩ ගහලා තියෙනවා. ඈ ඕන්න බෝම්බයක් ගන්න සූදානම් අර ඵලයෝ දිව්‍යටි රුපියල් හතක දිහා බලනවද රත්තරන් දිහා බලනවද කයත් උස්සගත්තා දිව්වා. ඕන්න මෙතෙන් බෝම්බයක් ගන්න හදනවා වහාම ගත්තන්න කිව්වා කියන්නේ. කයත් උස්සගත්තා දිව්වා නේද? අර මොකක්ද කියන්නේ? පුදුම ආසාවක් ඔබට තියෙන්නේ. තේරුණා නේද? ඈ අර එක මිනිහෙක් ඉතින් මේ මේ ඒ මිනිහාගේ කොන් දෙකක්ම නැගිටින්නත් බෑ. උත්පල වෙනවා. වියදම් කරලා කරලා කරලා කරලා දැන් වියදම් කරන්න දෙයක් අන්නවත් නැහැ. අන්තිමට මොකද කරන්නේ? ගේ ඉස්සරහා කොස් ගහක් තිබුණා. ඒක වික්කා. ඒ වික් කරන්නත් එපා, කන්නත් එපා. හොඳටම නට්ටම් වෙලා ගියේ. දැන් ඉතින් මේ ගස් කපන්න කට්ටිය ඇවිල්ලා ගහ කපාගෙන කපාගෙන කපාගෙන කපාගෙන යනවා. එහෙන් මේන් කපදාලා. කොහොනේ විශාල පොස්දා. මොනවන්නේ කහයනවලු වෙනවලු ගේ පැත්තට එන්නේ. ඔන්න ගහක් හිටෙනවෝ කියන කෑ ගැහුවලු. අර ඔත්වල වෙලා හිටිය මිනිහා නැගිටලා දරුවාලු. මටත් ගන්න නැගිට්ටා නැගිටලා තිබුණා. ඌට රණීපයි දැන්. රණීපයි. ඒක නෑ දැන් තිබුණා. මේ ඉතින් මේ පුදුම ආදරයක් තියෙන අපිට කයට. මක් නිසාද? කය කියන්නේ කොමක්ද කියන නොදන්නා නිසා. ඒක නිසා ඉස්සල්ලා බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ කිව්වා මේ කය නිසා ඔයගොල්ලෝ විඳින දුක් කොච්චර තියෙනවද කියලා. කය සම්බන්ධ කරගෙන විඳින දුක්. ඊළඟට වේදනාව සම්බන්ධ කරගෙන විඳින දුක. ඊළඟට හිත සම්බන්ධ කරගෙන විඳින දුක. ඊළඟට මේ ස්වභාව ධර්මයේ නිසා ඈ විඳින දුක පෙන්වන්නේ කිව්වා. ඒ හදා කායાનුපස්සනාවේ කොටස් කීපයක් බෙදලා තියෙනවා. ආනාපාන පබ්බය ඉරියාපත පස්සේ චතු සම්පජඤ්ඤ පබ්බය ඊළඟට මේ පටික්කුල මනසිකාර පබ්බය ධාතු මනසිකාර පබ්බේ නවසීවතිකය තේරුණේ 14ක් තියෙනවා ඒකෙන් ප්‍රධාන වශයෙන් 6ක් තියෙනවා අයිනොත් එකක් අයින් කරන්න වෙනවා නවසීවතිකය පහයි අපිට බලන්න පුළුවන් නවසීවතිකය බලන්න බෑනේ අද මලසොන් නෑනේ අමුමිනි අමුසොන් නෑනේ නේද ඒ වුණාට ඉතින් මේ කඩවල වලේ මේ එල්ලලා තියෙනවා මලකුණු. මැලේ පැය ගන්නක් ඉක්මේ ගියා වූ මලකුණු. එල්ලලා තියෙනවා නේද? ඒක තමයි. ඉතින් සමහරව උම්මන්ට අරන් ගිහින් දුම් මිනිස් නමාගෙන කනවා. සමහරු ෆ්‍රිජ් එකේ දාලා තියෙනවා නරක වෙනාන්ට. මැරි අවුරුදු ගන්නක් ගියා වූ මලකුණුත් තියෙනවා. දේ වේලිලා, ආහාර වේලිලා, මස් වේලිලා ඈ ඇට එහෙම තියෙන ඒවා තියෙනවා. දේවල් තරම් එනවා නේද? මෙරි දවස් මාර අවුරුදු ගණන් ගියේවා. තියනවා නේද? ආ ඉතින් ඊයෝ දිහා බලවල කමන්නේ. ඊයෝ නැතත් ප්‍රශ්නයක් නැහැ. මේක දිහා බලුවත් ඇතිවෙන්න තේරුණේ? දැන් අපි බලන්න ඕනේ මේක ඉස්සල්ලාම බලන්න කියලා තියෙන්නේ චතු සම්පජඤ්ඤ පම්පය. ස්ථාන හතරක් පිළිබඳව මන අවධානයෙන් යුක්තව ඉන්න කියනවා. ස්ථාන හතරක් පිළිබඳව. ඒක තමයි සතර ඉරියව් කියලා කියන්නේ. සතර ඉරියව්. චතෝ සම්පජඤ්ඤ. චතු කියන්නේ හතර, සම්පජඤ්ඤ කියලා කියන්නේ මනාවකට දැනගන්නේ කියනවා. මේ හතර පිළිබඳව. මොනවද මේ සතර ඉරියව්? ඉඳ ගන්නවා, හිට ගන්නවා, එහෙට මෙහෙට යනවා, බුදියා ගන්නවා. අනේ ආඳුරනේ ටිකක් ඇහුලින් කියලා දෙන්නකෝ. තේරුම් ගන්න අමාරු විදියට. ආමුදුර මේ හරිම සරල කරලා දෙනවා අපිට මේ වැඩක් තියෙන්නේ නේද? තේරුම් ගන්න බැරි විදියට දේශනා කරන්න බෑ. අපි පණක් අහන්න ගියා එක දවසක් මේ ලෝකේ දැන් තේරුම් නැනේ සෝමන්ත රහතන් වහන්සේගෙන් කියලා දෙන්නේ. ඒ තරම් ගැඹුරින් නැනේ කිව්වේ. අපිට මොකෝවත් තේරුම් නැහැ සෝමන්ත කියන්නේ. රහතන් වහන්සේගෙන් හින්දු ඒක. මම නම් කියන්නේ අමුත් ප්‍රත්‍යඥයෙක් වෙන්න කියලා. සාතන් වාද කෙනෙක් කියවනම් මම කියනකට වඩා තේරුම් ගන්න පුළුවන්. තේරුණා නේද? ඉතින් සතර ඒරියාව ඉඳ ගන්නවා ඉඳ ගන්නවා ඒක මේට යනවා මුඩිය ගන්නවා. ඉතින් ඉඳගෙන මේක. ආයිද ගන්නවා. ආ ඉඳගෙන ඉන්න. මම පුටුවක් ගෙනත් දෙන්නම් යටින් කපලක් දෙන්නම් කෑම බීම ඔක්කොම ළඟට ගෙනත් දෙන්නම්. හැබැයි නැගිටින්න බෑ. අඩු ගානේ පැය 10ක්වත් ඉන්න ඕනේ. මොකද කියන්නේ? ඇත්ත කියන්න ඕනේ. වැයට පුළුවන්ද? මොකද බැරි කැප නිසා දුක නිසා. ආ. එහෙනම් මම කියන්නම් වැඩක්. හිතන්නේ ඉන්න. පැය 12ක් විතර වගේ. මොකද බැරි සැප නිසා දුක නිසා. එහෙනම් එවිදින්න පටන් ගන්න. හැබැයි 6 මාසයක්වත් එවිදින්න ඕනේ. නවත්තන්න නේද? බෑ. එහෙනම් තව එකයි වරක් තියෙන්නේ. නිදාගෙන ඉන්නකො. අඩුගානේ මාදයක්වත් නිදාගෙන ඉන්න. මම කොහොම නගන ඉන්නත් වෙනවා. ඇඳක් කපලා දෙනවා. පුළුවන්ද? ඒක පුදුම කතාවක් නේද? ඉඳගෙන ඉන්නත් බැයිද? ඉඳගෙන ඉන්නත් බැයිද? එළේ ඉන්නත් බැයිද? මුදියා ගන්න. මොකද බැරි. සැප නිසා දුක නිසා. අන්න පච්චත්තං වේදිතබ්බෝ කියන්නේ ඔන්න ඔකයි. පොත්තසෙන් වේදිතබ්බෝ නෙමෙයි. <laughs> අර පොත්තසෙන් වේදිතබ්බෝ කරන්න හදනවනේ. ඒක කවදාවත් නැහැ. පච්චත්තං. තේරුණේ? තමා තුලින් ක්‍රියාත්මක භාවය තුලින් දකින්න ඕනේ. ඇත්ත දකින්නකොට. දැන් තවත් පොඩි පරීක්ෂණයක් කරන්න තියෙනවා. මට කියන්න තියෙන්නේ මෙතන විද්‍යාකාරයක්. ආධ්‍යාත්මික විද්‍යාව පිළිබඳව උගන්වන විද්‍යාකාරයක්. තේරුණා නේද? බණශාලාවක් එහෙම නෙමෙයි ඈ. ආධ්‍යාත්මික විද්‍යාඥයෙක් මෙතන ඉන්නවා. මනෝවිද්‍යාවත් හොඳට දන්නවා එයා. එයා සමග තමයි මේ පරීක්ෂණ කරගෙන යන්නේ. ආයි තව එකක් කියන්න තියෙනවා. අර ලෝකයේදී මහා විද්‍යාඥයා කවුද? එයාගේ ගෝලේ. ඈ මේ ඉස්පැසල් කරලා තියෙන්නේ බෞද්ධ ආර්ථික විද්‍යාව. මම ඉස්පැසල් කරලා තියෙන්නේ මොකක්ද දන්නවද? බෞද්ධ ආර්ථික විද්‍යාව. තේරුණේ? ඒගොල්ලන්ට බෞද්ධ ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න ඕන නම් මම ළඟට එන්න. ඒකට පරීක්ෂණයක් කරන්න තියෙනවා. දැන් ඉතින් ඔයගොල්ලෝ ඉඳගෙන ඉන්නේ දුකයි කියවනේ. දැන් ආයාසයක් අරගෙන නැගිටින්න. නිකන් නැගිටින්න බෑනේ නේද? ආයාසයක් ගන්න එපායි. ආයාසයක් අරගෙන නැගිට්ටා. දැන් සැපයක් ඇති වුණා නේද? මේක හටගත්ත දෙයක් මේක. ඇති වුණු දෙයක්. දැන් මේ සැපේ දිහා බලන්න ඉන්න මොකද වෙන්නේ කියලා? අපේ කැමැත්ත අකමැත්ත බලන්නේ නැතුව අනායාසයෙන්ම දුකකට ඇදගෙන යනවා. ඉබේට යනවාද හේතුවක් තියෙනවා. ඈ? හේතුවක් තියෙනවා. ඉබේට යනවා කිව්වොත් පටිච්ච සමුප්පාදයට වැරදි කියලා. හැම දෙයකටම මම කියවනේ හේතුවක් තියෙන්න ඕනේ කියලා. එන්න මේකටත් හේතුවක් තියෙන්න ඕනේ. ඉඳගෙන හිටිය දුකයි ඉවසන්න බෑ. ඊට පස්සේ නැගිට ආයාසයක් අරගෙන සැපයක් ඇති වුණා. අපේ අකමැත්තෙන්ම අනායාසයෙන් මේක දුකට ඇදගෙන යනවා. මොකද ඒ පරණ කට්ටිය නෝටෝ. දෙන්නා නේද? පරණ කට්ටිය ඉන්නව නේද? කතා බෑ. අලුත් කට්ටිය අමාරුයි දාන්න යොණ කරන්නේ මට. පරණ කට්ටිය පටස් කරලා උත්තර දුන්නා මේ කට්ටියට බින්දුව. ඇයි හිතන්නේ එකක් නෑ නේද? ආ කියන්නේ හේතුව මොකද්ද කියලා බලන්න. ඈ? හැපේ දුකක් වෙන්නේ කොහොමද? හැපේ හැපේ නේ. හැපේ දුකක් නෙමෙයි හේතුව. නෑ නෑ ඒකත් නෙමෙයි හේතුව. ආ ඒක පැත්තකට දාන්න ඕනෙම නෑ. ගලක් උඩට දාන්න ආයාසයක් ඕනේ නේද? ඔය ගල පල්ලෙහාට ගෙන්න ගන්නත් ආයාසයක් ඕනේ නැද අනායාසයෙන්ම එනව නේද? ඉබේට එනවද හේතුවක් තියෙනවා. මොකක්ද හේතුව? මහා ප්‍රොලේ තියෙනවා මේ ප්‍රොලේ ප්‍රකෘතියක්. මොකද්ද ගුරුත්වාකර්ෂණය නේද? ඒ ගුරුත්වාකර්ෂණය නිසා ඉහළට දාන ලද බර අනායාසයෙන්ම පල්ලෙහාට එනවා. හරි? ඒතකොට ලෝකයේ මේ මහා ප්‍රොලේ ප්‍රකෘතිය ආකර්ෂණය නිසා නේද? අනායාසයෙන් එනවා. දැන් අපි අතෙන්දා යන්න ඕනේ. ලෝකයේ ප්‍රകൃතිය සැප නම් අපි ආයාසයක් ගන්න ඕනේ දුක් ඇති කර ගන්න. අනායාසයෙන්ම සැපට යන්න ඕනේ. නේද? ලෝකයේ ප්‍රകൃතිය සැප නම් අපි ආයාසයක් ගන්න ඕනේ දුක් ඇති කර ගන්න නේද? අනායාසයෙන්ම සැපට යන්න ඕනේ. දැන් මේකේ අනිත් පැත්ත නේද වැඩ කරන්නේ. ආයාසයෙන් ඇති කරගත්ත සැපේ අනායාසයෙන් යනවා. මොකද හේතුව ලෝකයේ ප්‍රകൃතිය ආන් දුක්ඛේ පටිච්චිතෝ ලෝකෝ කියන බුදුබණ පදේ ඔන්න තේරුම් කරගන්න. දුක්ඛේ පටිච්චිතෝ ලෝකෝ කියලා කියන්නේ ලෝකයේ ප්‍රകൃතිය දුකයි. මේ පාලි වචනේ තේරුම ඒකයි. දැන් මේගොල්ලෝ අවබෝධ කරගත්තක ලෝකයේ ප්‍රകൃතිය දුකයි. ලෝකයේ ප්‍රകൃතිය සැප නම් අපි ආයාසයක් ගන්න ඕනේ දුක් ඇති කර ගන්න. අනායාසයෙන්ම සැපට එන්න ඕනේ නේද? දැන් මේක අනිත් පැත්තනේ වැඩ කරන්නේ. පැහැදිලි? දැන් මේක ගැන හිතාගෙන හිතාගෙන යන්න දැන් එයත් අතුගාන පිරිසිදු කර ගන්න ආයාසයක් ගන්නව නේද? ඔක අපිරිසිදු කර ගන්නත් ආයාසයක් ගන්නවද? හිතේට අපිරිසිදු වෙනවද? වෙනවා. ඒක හොරගන්න එපා. මේක වෙන්නේ නැහැ හේතුවක් තියෙනවා. හේතුවක් තියෙනවා. මොකද හේතුව? ඈ මොකද හේතුව? පිරිසිදුභාවය කියන්නේ සත්. අපිරිසිදුභාවය කියන්නේ අසත්. ලෝකය කියන්නේ අසත් ධර්මයක්. ලෝකය කියන්නේ හොඳ දෙයක් නෙමෙයි. අසත් ලෝකය. අසත් ධර්මයක්. ඒක නිසා අපි කොච්චර සත්භාවයේද ගන්න යදුවත් අනායාසයෙන්ම අසත්භාවයේ කරා ඒක නෙමෙයි ආත්ම දිට්ඨිය අනායාසයෙන් වැටෙනවා කියලා කියන්නේ. ආත්ම දිට්ඨිය කියන්නේ අසත් ධර්මයක් නෑ. ඒක අනායාසයෙන් වැටෙනවා. දැන් ගාතාවක් හොඳ කවියක් කාර්යය පාඩම් කරගන්න නම් ආයාසයක් ගන්න ඕනේ නේද? මේ අසත්‍ය කවියක් කාර්යය පාඩම් කරගන්න ආයාසයක් ඕනේ නෑ කියන්නේ ඉතර පාඩම් නේද? ඒක තමයි. <laughs> ඈ ඔය ඇඳුමක් පිරිසිදු කරගන්න හොදගන්න ආයාසයක් ගන්න ඕනේ නේද? ඇඳුම අපිරිසිදු කරගන්නත් ආයාසයක් ගන්න ඕන. එපා කියන්නේ අපිරිසිදු වෙනවා නේද? මොකද හේතුව? අසත්. අපිරිසිදු භාවය කියන අසත්. ඒක නිසා කොච්චර සත්භාවයට ගන්න ඇදුවත් අනායාසයෙන් අසත්භාවය කරලා අපිට අවශ්‍ය දෙයක් ලොකුමහත් කරගන්න හිතවරන්න බටපැලයක් මිරිස් පැලයක් එහෙමනම් හරිම ආයාසයක් ගන්න ඕනේ නේද? වටේ තියෙන වල් කැලේවට කොච්චර ඩැමොක්සෝන් ගැහුවත්, රවුන්ඩ් අප් ගැහුවත්, දැලුවත් පොඩි වුණත් මේ නැගලා යනවා ඕකවල පොර දාන්නේ නැහැ ඒවට. අර අවශ්‍ය කරන දේ ලොකු මාක් කරගන්න පොර දාන්න ඕනේ. මොකද? අනායාසයෙන්ම වල් කැලේ ඇති අනවශ්‍ය දේවල් වැටෙනවා නේද? ඒකට හේතුව මොකද්ද? ලෝකය කියලා කියන්නේ අසත්කර්මයක්, අනවශ්‍ය දෙයක්. ආ මේක හේතුව. ඉතින් මේවා පොඩ පොඩ්ඩක් හිතලා බලන්න ඕන ටිකක්. දැන් ලෙඩක් ඇති කරගන්න ආයාසයක් ගන්න ඕනේ. එපා කියන්නේ ලෙඩ ඇති වෙනවා නේද? මේක සනීප කරගන්න ආයාසයක් ගන්න ඕනේ. මොකද? ඒකට හේතුව ලෝකය කියන්නේ ලෙඩක්. කොටි ප්‍රශ්න. ලෝකය කියන්නේ ලෙඩක්. දුකක්. තේරුණේ? පැහැදිලි නේද? මේවා තමයි පරීක්ෂණ කියලා කියන්නේ. ආධ්‍යාත්මික පරීක්ෂණ. ඔයාට අමුතුවෙන් උපකරණ ඕනේ උපකරණය තමයි චින්තනය. කනත් උපකරණයක් වෙනවා ඈ. කනින් නානවා, සිතින් හිතනවා. අනුව දරා ගන්නවා ඒක කරනවා. ඊළඟට අපි තවත් පරීක්ෂා කරගෙන යන්න ඕනේ මේ කය සම්බන්ධ කරගෙන අපි විඳින දුක දකින්න ඕනේ. හැබැයි මේ කය එළිය දාලා තියන්න පුළුවන්. බෑ නේද? මොකද ඇස්සට තෙමෙනවා, අවුවට තෙමෙනවා. ඒක නිසා ඒ දාලා කියන්න බෑ. නේද? අයිනා වෙනකොට අයිනා තමයි අවුවට තෙමෙනවා කියන අර්ථය දෙනවා. මේ මත්සාන 12ට දෙන්න පුළුවන් දැවුවට එක. තෙමෙන්නේ නැති කියලා බලන්න. ඇස්සට තෙමෙනකොට නම් කුණුකොට වේදිකාවක් යනවා. අවුවට තෙමෙනකොට තවත් අඳ ගන්නවා. නේද? හොඳයි, අවුවට වේදිකාවක් කියමුකෝ. දැන් එතකොට මේක දාන්න ගියක් හදන්න ඕනේ. ගියයි ගියයි ගියත් ඔක නිකන් දාලා තියන්න පුළුවන්ද? කණ්ඩායමින්ද දෙන්නත් ඕනේ. ඔය කට්ටියට මිනිස්සු පිනට ගෙවන්න ගන්න කණ්ඩායමින්ද ගන්න සල්ලි ගෙනත් දෙනවද මිනිස්සු පිනට? නෑ නේද? අපිට නම් ගෙනත් දෙනවා. ඔය කට්ටියට ගෙනත් දෙන්නේ නෑ. ඔය කට්ටිය හරි හම්බ කරගන්න ඕනේ. විහෙතරපත් වෙන්න ඕනේ. පොඩ්ඩක් හිතලා බලන්න. මේ කය පෝෂණය කිරීම සඳහා මේක යාපනය කිරීම සඳහා මිනිහෙක් මොන්න තරම් දුක් විඳිනවද කියලා පොඩ්ඩක් හිතන්න ඈ උදේ ඉඳන් රැ වෙනකම් රැ ඉඳන් ඉදි වෙනකම් ඈ සාමාන්‍ය ජනතාව ගැන හිතන්නකො දවල්ට කෑවොත් ඒගොල්ලන්ට කල්පනා රැයට කන්නේ කොහොමද කියලා නේද රැයට කෑවොත් උදේට කන්නේ කොහොමද කියලා කල්පනාව නේද ඉතින් නිකන් අල්ලගෙනත් දෙන්නේ නැහැ නේද වෙහෙසටපත් වෙන්න ඕනේ උදේ පාන්දර 4ට පොළොව ගැට යන මිනිස්සයා ඔය මොනවා හරි දේව කාලා බස් එකට නැගලා ඈ යන්නේ බස් එකේ කියලා දන්නවනේ බස් එක කියන්නේ මොකක්ද කියලා කොළඹින් වහින්නේ පාංකඩයක් වෙලා නේද ඉතින් පාංකඩයක් වෙලා ගත්තත් වැඩ කරන්න එපා නැත්නම් සම්යම් වෙන්නේ නැහැ ඉතින් අනේ උදේ ඉඳන් රෑ වෙනකන් වැඩ කරලා වෙලාවට වතුර ටිකක් නාගන්නද කෑම ටිකක් කන්නද ඈ දන්නවනේ කට්ටිය මට වඩා නේද ඉතින් දහසකුත් ටිකක් දුක් විඳලා ඉඳලා මම බස් එකට නැගින්නේ බං. ඒකත් කියන අය දන්නා හැටි. මාරාන්තික තරණක් කරලා නේද? ගෙදෙට්ට ඇවිදින් ගෙදෙට්ට ඇවිදින් බස් එකෙන් බහින්නේ පාන්කට දෙකක් වෙලා බහින්නේ. අනේ ඉතින් මොනවාරි දේව කාලය ඉතින් ඕ පොඩ්ඩක් මුදිය ගන්නවා පාන්දර හතරට නැගිටිනවා යනවා එනවා යනවා එනවා උදේට පොළොඹ යනවා දවසට ගෙදර එනවා. මම දැන් හැපේ නේද? බලන්න මොන තරම් ආයාසයක්ද මෙන්න මේක තමයි උපායාසය ලැබෙනවා කියලා කියන්නේ උපායාසය වෙහෙස කර බව ජීවිත පැවැත්මේ තියෙන වෙහෙස කර බව ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස සම්භවන්ති ඒක තියෙන්නේ උපායාසය නැතිනම් පාම කරන්න හදන්නේ ඊළඟට හැබැයි ඔය කට්ටිය මේ වයසක යත්තන්ගෙන් මම මේ අහන්නේ මාත් වයසක යත්තෙක් තමයි එකපාරටම දිරුවද ටික ටික දිරුවද ටික ටික දිරුවා හැම කොහොමදකම දිරුවද ඒක දිරනවා කියන එක සැපද දුකද දුකයි නේද ඒකට තප්පරයක්වත් දිගින් ස්වභාවයෙන් නැහිස් පුළුවන්ද දිරනවා කියන්නේ ෂේ වෙලා ෂේ වෙලා ඉපදුනා වූ සෑම දිනාටම ක්ෂය රෝගේ තියනවා නේද? ක්ෂය රෝගේ තියනවා නේද? ඒක තමයි. සැපද දුකද? දුකයි. එතකොට හැම මොහොතකම අපි ආයුෂය ගෙවෙනවා නේද? හැම මොහොතකම ආයුෂය ගෙවෙනවා කියන්නේ මරණය කරා යගෙන යනවා නේද? සැපද දුකද? ආ හැබැයි ලෙඩක් නැති කෙනෙක් ඉන්නවා නේද උසන්න? කවුරුහරි ඉතින් කියයි මට ලෙඩක් නැහැ කියලා. ඈ සියලු දෙනාටම මානසික ලෙඩක් තියෙනවා. බේත් දුන්නේ නැත්නම් දවස් හතෙන් මැරෙනවා. භයානක ලෙඩක් නැහැ. ජිගච්ඡා පරමාරෝග. දැන් ඉතින් බේත් එහෙම දීලා ඇති නේද? කඳු ගන්න. උදේ බේත් දීලානේ දෙකා. දැන් බේත් හදන්න කියලා ගහන්නේ අදලා දැන්නේ. හදලා නේද? ඒක තමයි. දවස් හතක් ගේ තුන්ෙන් නම් මලක්. තේරුණේ? ඒ මුල් කොටගෙන තවත් දෙයක් දැන් පිපාසය. ඒකත් නේද? දැන් කාලක් ඇතුලේ අඳු ගන්න. දැන් තනියකද? දැන් වතුර බීන ඇතුලේ වැළු ගන්න. තනියකද? ඊළඟට තවත් ඊට වඩා භයානක දෙයක් තියෙනවා. හැබැයි ඔයගොල්ලන්ට බැයිද මේ මල පහ කරන්නේ නැතුව ඉන්න ප්‍රධාන මාතයක්. මොකද වෙන්නේ දුකයි නේද හොඳයි අමාරුවෙන් හරි ඈතට ගිහිල්ලා හරි කමන්නේ නායත් වාගෙන පහ කරලා ආව කියන්නකො දැන් ඉවරද දුක පොඩ පොඩ පොඩ පොඩ ආයකට වෙනවා නේද දැන් කඳු ගණන් පහ කරලා ඇති නේද දැන් තනියම හැබැයි මුද්‍රා කරන්නේ නැතුව ඉන්නේ සාදු ගන්න දවසක් ගන්න. නවලන්න පුළුවන් නේද? මයි දවස් දෙකක් තුනක් ඉන්න පුළුවන්. බෑ නේද? කෑ ගහනවා ඉන්න බැරියෝ මගේ ස්පිරිතාලේ එක පළෝ ඒ කියන්නේ දැන් ඉතින් ඕක කෑ ගහලා කෑ ගහලා ඈතට ගිහිල්ලා ඕක තමයි එනවා දැන් තනියම දැන් වැව ගන්න මුත්‍රා කරලා ඉන්නේ පොඩ්ඩක්වත් ඕකෙන් තනියට වෙන්නේ නැහැ මගේ බින්දුව බින්දුව ආයෙත් අර අපකටුවෙන් බැරිලා මුත්‍රාසයට එකතු වෙනවා හැබැයි මම කියන්න වැඩක් ඔකට ඕකට ක්‍රම තියෙනවා මම කියන්නද වලමාන කරේ ඉන්න වැඩක් දැන් කල්පනා කරන්නේ නැවම් පාරක් වගා ගන්නද කරන්න එපා නොකයින් නොකයින් වතර වන්න නැතුව ඉන්න නොකයින් එතකොට මනසා ගන්න ඕනේ මුස්ලා ගන්න ඕනේ ඈ ඊට දුකයි දැන් ඔය කියන්න හදන්නේ කෑවත් දුකයි නොකෑවත් දුකයි කියලා මේගොල්ලෝ කියනනේ කෑවත් දුකයි නොකෑවත් දුකයි කියලා ඈ ඔවා තමයි දෙක කියලා කියන්නේ දිගට්ටා පරමාරෝග. මේක ඇතුලේ ගින්නක් ඇදෙනවා බඩ ගින්න කියන්නේ. මේ ආමාශය කොච්චරවත් මේ විදිහට වැඩ. ඔබ ආහාර ඇති වුණත් නැති වුණත් එයාගේ වැඩේ ඔබ ගමන. ඉතින් පිටතරයි කේතකාරයයි එකතු වෙලා අපිට කියන් පොඩි කරනවා මේ පොඩි කරනවා. ආහාර ඇතුලේ නැති වුණත් ඒක එන්නම ක්‍රියාත්මක වෙනවා. එතකොට ආහාරයක් නොතිබුණොත් මේක එකට හැප්පෙනවා මේ සීනි දෙක හැප්පෙනවා. හැප්පෙනකොට දෙවිල්ලක් ඇති වෙනවා. ආමාශය තුලාන් ඉක්මනේ බඩ ගින්න කියන ඔගේ ඇස්තෙන් දෙවි ඉන්න. ඕනෑවට වඩා බඩගින්නේ හිටියෝ සාමාන්‍යයෙන් වාර වෙනවා. ඒක පිනා ඒක පිනා. ඉතින් ලෙඩෝ. තේරුණානේ. හැබැයි තවත් බලන්න කොහෙද තියෙනවා කියලා. කරදර දේවල් ඈ හැම මොහොතකම දිරෙනවා හැම මොහොතකම මරණය කරා යදගෙන යනවා. මරණානුස්සතිය කියන කවදා හරි මැරෙනවා කියලා හිතන එක නෙමෙයි මේ හැම මොහොතකම මරණය කරා යදගෙන යනවා නේද? කවදාහරි මැරෙනවා කියන එක නම් ඔය මුස්ලිම් කාර්යය දන්නවා. කවදාහරි මැරෙනවා කියන එක. ඕගොල්ලෝ කරන්නේ නෙමෙයි. හරිනවද නේද කවදාහරි? අපි හැම මොහොතකම දකින්න ඕනේ මරණය කරා ඉඳගෙන යන්නේ නේද? ජාති පත්‍ය ජරා මරණ ශෝක ශෝක කියලා කියන්නේ ප්‍රිය දේවල් නැති වෙනකොට ශෝක වෙනවා නේද? පරිදේවේ කියලා කියන්නේ මේ ඔයගොල්ලන් ලබන ඵල මම මේ කියාගෙන කියාගෙන යන්නේ. හොඳ ඵලයක් හම්බුනොත් පෙන්වන්නේ නැහැ. ආමුදුරනේ මෙන්න මෙතන නම් තියෙනවා හොඳ එකක් කියලා. ශෝකේ පරිදේවේ කියන්නේ පොළවේ හැපි හැපි අඬනවා. ඒ ඊටාම ආශා කරන දෙයක් දැන් සාමාන්‍ය රේඩියෝ කට්ටක් නැති වුණාට නම් පරිදේවයක් නෑ. ටීවී එකක් නම් තදනම් පරිදේවයක් නෑ. අද ටීවී හැමතැනම තියෙනවා. ඈ සාමාන්‍යයෙන් ගමන ගිහින් යනකොට හිඟන්නේක් නැරිලා. ඒ පොඩ්ඩක් ශෝකයි නේ. ගමේ කෙනෙක් නැරිලා. ශෝකයි නේ. අන්තිමට ගෙදර ඇවිදින්න බලනකොට තමන්ගේ ආදරණීය සාය පුත්‍රයා නැරෙනවා. මලසේ දැන් මොකද කරන්නේ? දැන් ඉතින් පොළවේ හැටි ඇති ඔළුව පොළේ ගගහන හදනවා. අනේ මට දැන් ඉඳලා වැඩක් නැතෝ මට තනියෙන් ඉන්නේ කොහොමද? මගේ තනි නොදිනියට කවුරුවත් නැතෝ කණ්ඩායම් කරලා දෙන්නේ කවුද? කියන අඬනවා නේ. ආන් ඉන්න පරිදේවිය. ඒ අඬන්නේ අර මැරිච්ච එකාට වෙච්ච පාඩුවක් ගැන කියන්නේ තමන්ට වෙච්ච පාඩුව ගැන. අනේ මට තනියට මගියට කවුද ඉන්නේ කියන්නේ නෝ. ඉතින් කන්න අම්ම කරලා දෙන්නේ කවුද? එහෙම නිදන්නන්නේ. කවුරු හරි කිව්වොත් ඒ නිමිතලේ කන්න පොදුන්ට උඹන්නන්න එපා මං අහලා කියාලිය කරලා දෙන්නම් කිව්වොත්. අඬන්නේ නැහැ ඊට පස්සේ. පාද කමලා මට බලුත් නැහැ. ළඟදී හැකියි දෙන්නේ. තේරුණාද? අනුත්යන්නේ චරිත නැතිනත් ඒක තියෙනවා නේද? චරිත නැතිනත් තියෙනවා, අමදාත නැතිනත් තියෙනවා. ඉතින් අඬන අඬන අඬලා ඊළඟට මොකද කරන්නේ? තවත් ඒ වගේ එකක් ප්‍රාර්ථනා කරනවා. ඒක නෑ තවත් මොකටද? අඬනවා පොළවේ ඇටි ඇටි. අඬලා අනේ මට ඔයා හැමදාම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නේද? ඒක තමයි. රෝග පරිදේව දුක්ඛ කියලා කියන්නේ. දුක්ඛ කියන්නේ කායික දුක මෙතන තියෙන්නේ. බඩේ කැක්කුම, පපුවේ දැවෙන්න, එතකොට ඉසේ රැඳෙන ආදී කායික දුක් තියෙන්නේ. කය සම්බන්ධ කියලා තමයි දුක්ඛ කියලා කියන්නේ. දෝමනස්ස කියන්නේ දෝමනස්ස කියන්නේ මානසික දුක. මොකද්ද මේ මානසික දුක කියලා කියන්නේ? අපි කරපු කියපු පාප කර්ම, මෝඩකම් අනායාසයෙන්ම අපේ මනසට ඇදී එනවා නේද? අපි හිතලා ගෙන්න ගන්නව නෙමෙයි, කල්පනා කරලා ගෙන්න ගන්නව නෙමෙයි. අනායාසයෙන් නැතිලයි. එතකොට මොකද වෙන්නේ? කැවෙනවා නේද? පසු කැවෙනවා කියන්නේ මෝඩකම් කරලා පස්සේ කැවෙනවා. පසු කැවෙනවා කියන්නේ ඒකයි. හරිම භයානක දුකක් වෙන්න තුනේ. ඔය අනිත් දුක් නම් ඉවසන්න පුළුවන් අපිට. මේක ඉවසන්න බැහැ. දැන් කණ්ඩායමින් නැති දුක නම් සල්ලි ටිකක් වැඩගත්තාම නැති කරගත්තා නේද? මේවා සල්ලි වැඩි වෙන්න වැඩි වෙන්න මේ දුක වැඩි. ඔය ගෙවල් දොරවල් තියෙනවා, සල්ලි තියෙනවා, යාන වාහන තියෙනවා, ඒ වුණාට සමහරු කන්න කතා කරේ. "හේ මේ කෑම කන්නේ නැද්ද?" මොන කෑම? කාලා ඉන්නේ, කකා ඉන්නේ. මොනවද කන්නේ? දුක කාලා ඉන්නේ. ඉතින් කියනවා එපා මට අර ඒවා ගන්න. ඇයි බඩගින්නේ නැද්ද? නෑ මට බඩගින්නේ නෑ. මේ නොකාලා ඉන්නේ? කාලා ඉන්නේ. මොනවද කාලා ඉන්නේ? දුක කාලා ඉන්නේ. මොකට කෑමද නේද? හරි භයානකයි වෙනවද? මේවා ගැන හිතන්න පටන් ගන්න. මේ භයානකම තියෙන්නේ ඒකයි. චින්ත යන්තෝ පරිසෝ විශේෂං අධිගච්ඡති කියනවනේ. මේවා හිතනකොට තමයි තේරෙන්නේ. සමහරව සිය ධ්‍යාන කරගන්නවා. ඉවසන්න බැරි මානසික දුක අනුවේදී සිය ධ්‍යාන කරගන්නවා නේද? ගස් ගල් වල ගහගන්න ඔළුව අතපය පොළේ ගහනවා. එහෙම නේද? ඒ මේක තමයි මානසික දුක. ඊළඟට තව මානසික දුකක් තියෙනවා මේ අපි ප්‍රාර්ථනා කරන දේවල් නොලැබෙනකොට ඒකත් එන්නේ මානසික දුකට. කායික දුකට එන්නේ නැහැ. යම් පිච්ඡන් නලවති තම්බි දුක්ඛං අතීත දේවල් මතක් වෙන කොටත් දුකයි අනාගතේ ප්‍රාර්ථනා කරන දේවල් නොලැබෙන කොටත් දුකයි. එහෙම නේද? අතීත මානසික දුක හා අනාගත මානසික දුක. බලන්න අකින්තිතම්පේ භවතේ කින්තිතම්පේ විනස්සතේ කියන මේ ලෝකයේ අපි 1000ක් ප්‍රාර්ථනා කරනකොට ලැබෙන්නේ නේද? 900ක් විතර නේද? ලැබෙන්නේ නෑ. 100ක් විතර නේද? 100ක් විතර මටත් බඩගින <laughs> දුකක් වෙනව නේද ඒක. දහසක් ප්‍රාර්ථනා කරනකොට එකයි ලැබෙන්නේ 999ක් ළඟා අපි දුක් විඳිනවා නේද. ආ මානසික. හැදෙන්නේ. එතකොට මේ මානසික දුක විඳිනකොට කායික දුක නැති වෙනවා. නෑ නේද? දෙකම එකට එකතු වෙනවා නේද? ඉතින් කියන්නකො මම මෙච්චර මානසික දුක විඳිනවා මට කායික දුක එන්න එපා කියලා යාඥා කරන්නකො. බැරි නම් ආඥා කරන්න. පුළුවන් නේද? එස් මේ දුක් ඔක්කොම එකට එකතු වෙනවා. දැන් මට කියන්න තප්පර දශමයක්වත් දිරන්නේ නැතුව ඉන්න පුළුවන්. තප්පර දශමයක්වත් මරණය කරා ඇදගෙන යාම නවත්තන්න පුළුවන්. නෑනේ. තප්පර දශමයක්වත් ලිඩින්තරෝ ජීවත් වෙන්න පුළුවන්ද? මේ ඔක්කොම තියද්දි මේ මානසික දුකක් දෙනව නේද? ඔක්කොම එකට එකතු වෙනවා නේද? දැන් මට කියන්න පුළුවන් නම් තප්පර 1000ක්වත් අපිට සැප ගැන කතා කරන්න පුළුවන් කියලා. මෙන්න මේක තමයි පච්චත්තං වේදතබ්බෝ කියන්නේ. එහෙම නැතුව මේ දුකයි දුකයි දුකයි මහා මජ්ක්‍ධිම නිකායේ දුක්ඛකන්ද සූත්‍රයේ තියෙනවා අංගුත්තර නිකායේ තියෙනවා මන්නේ සංයුත්ත නිකායේ තියෙනවා තියෙනවා පාඩම් කරලා තියෙනවා දන්නවද අනේ දුකයි කියලා දන්නවද? නෑ නෑ දන්නේ නෑ. අර ත්‍රිපිටකයේ තියෙන දුකයි කියලා. ඔය පොත්ගලකට වෙලා අවුරුදු 50ක් වුණනම් මේ ඔළුව පොදු රුපියල් ඉන්නවා මේ පොත් එක මොකද වෙන්නේ කියලා බලන්න. දුක දකින්න පුළුවන් නේද කියලා. මේ මේ රට්ටු කරන දුක වෙන්නේ ඇති. මේ ආතුල වෙන්නේ රට්ටු. මට පේනවා මෙලක් කට්ටිය මම නොකියුවට මෙලක් කට්ටිය එහාට ඇඹරෙනවා මෙහාට ඇඹරෙනවා කකුල් දිගා වෙනවා. එහෙ බලනවා මෙහෙ බලනවා. ඇයි බින්නම් ගහනවා. නවත්තනවත් නැතු. මේ එකක් කියන්නම් හාමුදුරුවනේ. හාමුදුරුවෝ බණ කියන්නේ ඉස්සෙල්ලා හාමුදුරුවෝ බණ පිළිගලලා. අපිට කියනවා නවත්තන්න කියලා. හාමුදුරුවෝ දඟලනවා කියලා. එහෙ බලනවා මේ බලනවා ඇඹරෙනවා. ඇයි බින්නම් ගහනවා ඉස්සෙල්ලා හාමුදුරුවෝ නවත්තන්න ඕනේ. මට නම් බෑ. ඇහි බිල්ලම් ගහන තැන ඉන්නම් බලන්න. ඇහි බිල්ලම් ගහනවද ගහනවද? ගහනවා එහෙනම් බුදියා ගත්තාම ගහන්න ඕන. ගහනවා. <laughs> ගැහි අපූර්වයි. දැන් ආස්වාදයේ ප්‍රස්වාදයේ නම් ස්වභාව සිද්ධියක්. ඒක අපි කරන දෙයක් නෙමෙයි මේක ස්වභාව ධර්මයෙන්ම සිද්ධ වෙන දෙයක්. නිින්ද කියන පස්සෙත් ඒක සිද්ධ වෙනවා නේද? ඒ වගේ දවස දවසින් ටිකක් කියන්න බලන්න. ආහාර ජීර්ණ පද්ධතිය. රුධිර සංසරණය. මේ ස්වභාව සිද්ධියෝ. ඒවා ඉතින් අපි නිදා ගන්න වෙලාවෙ සිද්ධ වෙනව නෑ නේද? නමුත් ඔය ඇහි පිල්ලම් ගන්න එක නිදාගත්තයන් පස්සේ නෑ නේද? නෑ මොකද? ඇත් දෙවිල්ල දෙන්නේ නෑ. නිදාගත්තයන් පස්සේ දෙවිල්ල දෙන්නේ. ඇත් දෙක අරගෙන ඉන්නකොට මේකේ තෙතමනේ ගතිය දියවිලා යනවා. තීරණය ගියාම පස්සේ දැවිල්ලක් ඇති වෙනවා. ඒක නිසා ආයෙත් පිහ දාන්න ඕනේ, තෙත් කර ගන්න ඕනේ. ආයෙත් ටිකක් වෙලා යනකොට ආයෙත් දානවා. ආයෙත් පිහ දානවා. ආයෙත් දැවිල්ල ඇතිවෙනවා. ආයෙත් පිහ දානවා. එයා වයිපර් දෙකක් දීලා තියෙනවනේ ඉතින් පිය දාපන්. බලන්න උදේ ඉඳන් මේ වෙනකන් කීපාරක් පිය දාන්න නැද්ද ඔබ? ඈ උපන්දා ඉඳන් මේ වෙනකන් කොච්චර පිය දාන්න නැද්ද? දැන් තනියද? <laughs> ඉතින් මං කර ගන්න දෙන්නේ දොරමල්ලාවේ සාකච්ඡාවට ගිහිල්ලා මම ඇහුවා අක්ෂිලගෙන් ඇයි පිල්ලන් ගහනවද ගැහෙනවද කියලා ඇහුවා. අක්ෂිල කිව්වා ගැහෙනවයි කියලා. මම කිව්වා මේ බොරු කියන්න එපා. ගැහෙනවනම් ඔබ බුදිය ගන්නවා ගැහෙන්න ඕන කියලා. මම ලැජ්ජයි කනේ කියලා. ඒක කියන්නේ ලොකෝ කෙරුමක් නෑ ඒකයි ඔක්කොම දන්නේ යානේ. අක්ෂිල සම්පූර්ණ දන්නවනේ. මම කිව්වා ගැහෙනව නෙමෙයි ගහනවනේ කියලා. මට ලැජ්ජයි මේ වෙලාවට ඊට පස්සේ මට ආරාධනා වෙන්නේ ආයේ පොඩ්ඩක් හිතලා බලන්න විද්‍යාවෙන් නෙමෙයි මොකෙන් ඉගන්නවා ඇයි පින්නම් ගැහෙනවද ගහනවද කියන එක බලන්න ඉස්සරහ මම කියන්නේ එතන ඉඳන් බලන්න මේ අතපය එහාට මෙහාට කරනවා අකුලනවා දිගාගෙනවා ඈ ආලෝකිතේ විලෝමිතේ සම්මිංජිතේ පසාරිතේ යකා යකාවාකායෝපනීතෝ තථා තථානම් පජානාති යම් යම් ආකාරයකින් මේ කය එහාට මෙහාට කරනවා ඒ හැම ඉරියව්වක් ළඟම සතියෙන් ඉන්න කියලා කිව්ව නේද සතියෙන් ඉන්නවා කියලා කියන්නේ දැනගත්ත හොඳ දෙයට අනුව ජීවත් වෙනවා කියන එක දැනගත්ත මේක දුක් ගොඩක් එහෙමනම් හැම ඉරියව්වක් ළඟදීම දුක් දකින්න ඕනේ හොඳයි කෙලින් බලාගෙන ඉන්න අඩු ගානේ හය මාසයක්වත් ඕ පුළුවන්ද සැප නිසා දුක නිසා එහෙනම් මං කියන්නම් දකුණු පැත්ත බලාගෙන ඉන්න. අඩු ගානේ පැයක්වත් බලා ඉන්න මෙහෙම කරනවා. ඇහැටියද? නෑ මොකද වෙන්නේ? දුකයි. එහෙනම් මං පැත්ත බලාගෙන ඉන්න. අඩු ගානේ දවස් දෙකක්වත් පුළුවන්ද? මොකද බැරි? සැප නිසා දුක නිසා. එහෙනම් බිම් බලාගෙන ඉන්න. දවස් තුනක් කියලා. පුළුවන්ද? දැන් මට එකයි කියන්න තියෙන්නේ. උඩ බලන්න ඉන්නේ. හැබැයි තවත් එකක්වත් ඉන්න ඕනේ. ඔයගොල්ලෝ කරලා බලන්න මං ඉවර පිළිගන්න එපා. දැන් ගෙදර ගිහිල්ලා උඩ බලාගෙන ඉන්න. මොකද භාවනා කරලා මොකද වුනේ? මොකවත් උනේ නැහැ මම මේ පරීක්ෂණයක් පවත්නවා. එහෙම නැත්නම් මේක මම බලාගන්න. මොකද තමයි භාවනා කරන්නේ කියලා පිටු වෙනවා නෑ නෑ පිටු නෑ. මේ පරීක්ෂණයක් පවත්නවා. පැහැදිලි නේද? එතකොට බලන්න කායික දුක, මානසික දුක. කායික දුකට අනිත් තව දෙයක් කියන්නේ. ඒක මහා භයානක දුකක් කියලා තියෙනවා. ඈ ඒක දැක්කම පස්සේ සංග දුකයි දන්නේ නැහැ. දැන් මේ හැම ඉරියව්වක් නැගදීම අපි පැහැදිලි කරගත්තා නේද? හැම ඉරියව්වක්ම අපි යාට මෙයාට කරන්නේ සැප නිසා නෙමෙයි දුක නිසා නේද? උදේ ඉඳන් රැ වෙනකන් රැ ඉඳන් එළි වෙනකන් අපි ජීවත් වෙනවා කියන්නේ මොකද? දඟලන එක. දේ නම් රෑ වෙනකන් නගලනවා. රෑ ඉඳන් එළි වෙනකන් නගලනවා. කාට හරි නිදා ගන්න කියලා බලාගෙන ඉන්නකොට දවසක් නිදි නැතුවත් පාඩු නැහැ. මේ පරීක්ෂණය කරන්නේ. මේක මුදියකට වෙලා ඉඳන් ඉහාට පෙරලෙනවා, මෙහාට පෙරලෙනවා. නෑ අතපය දිගාරිනවා. තැප නිසා වෙන්නේ ඇති නේද? එහෙනම් අපි ජීවත් වෙනවා කියන්නේ මොකද? උදේ ඉඳන් රෑ වෙනකන් දඟලන එක නේද? දඟලන්නේ සැප නිසා නෙමෙයි නේද? දුක නිසා නේද? මෙන්න මේ අපලක්. ඕක තමයි මේ මම හදලා කියන ඒවා නෙමෙයි. කායානුපස්සනාවේ ඉරියාපත චක්ක සම්පදන්න පබ්බේ හතර ඉරියව් දකින්න කිව්වා. ඊළඟට ඉරියාපත පබ්බෙන් සියලුම ඉරියව් දකින්න කිව්වා. යතා යතාමා කායෝ පනීතෝ තථා තථාන පජානාති. යම් යම් ආකාරයකට මේ කය එහාට මෙහාට කරනවා නම් මනස සිහියෙන් ඉන්න කිව්වා. හැම ඉරියව්වක් ළඟදීම නේද? හැම ක්‍රියාවක් ළඟදීම සිහියෙන් ඉන්න කිව්වා. ඈ සිහියෙන් ඉන්නවා කියන එකේ අඩු ගන්නන්නේ අකුලමි අකුලමි අකුලමි අකුලමි දිගාරිනි දිගාරිනි දිගාරිනි දිගාරිනි යෝගනේ උගන්නන රීයෙන් ඉන්නවා කියන ඉතින් අවුරුද්දක් කර කර ඉන්නවා මොකක්ද දකින්නේ කියලා කසමි කසමි කසමි කසමි කසන්නේ හැප නිසා දුක නිසා දුක නිසා කසන්නේ නෑ ඉතින් බලන්න කියලා තියෙන්නේ කසමි කසමි කසමි හකමි හකමි හකමි වැඩියෙන් පින් කරලා තියෙන දත්ත දිවද? කියනවා. දිව නේද? දත්ත දෙක අපලා අපලා පොඩි කරලා රසවත් කරලා දෙනවා විඤ්ඤාණ තනියෙන් දුක්ඛේ විඤ්ඤාණ. ඒ මං විහිළුවල වුණ කරනවා. නැත්නම් කමටහන් දෙන්න මේ පැය ගණන් එක්කෙන් ඉඳන් ඉඳලා. තේරුණේ? එහෙමනම් දැන් මම කායික දුක පොඩ්ඩක් පෙන්නවා මානසික දුකත් පොඩ්ඩක් පෙන්නවා අනිත් දවසේ චෛතසික දුක පෙන්නනවා. චෛතසික දුක පෙන්නලා දැනටමත් මම කියන්නේ දැනටම මම අහන්නම්. දැන් මේ කය සම්බන්ධ කරගෙන අපි මේ තරම් කාලයක් හැම මොහොතකම හැම තත්පරයකම සැපත් වෙන්නේ දුකක්. දුකක් නේද? මේක දුකක් නක් කමන්නේ පිළිසිදු එකක් නක්. නේද? දුකක් වුණත් කමන්නේ සුගඳ හමනවා නම් වටිනාකමක් තියෙනවා නම් නෑ නේද? එහෙම හේකුත් නෑ නේද? එහෙනම් නිකමට ඔය කියන්න කය ඕන දෙපාද කියලා. එපා. ඇතියන්න. ඔය කිව්වේ අනවබෝධයෙන්ද අවබෝධයෙන්ද? අකමැත්තෙන්ද කැමැත්තෙන්ද? කවුරුත් කිව්ව නිසා තමා විසින්ම. දැන් බලන්න මොකද්ද මේ කියලා? සෝමනස්ස සහගතයි. ඥාන සංප්‍රයුක්තයි. අසංකාරකයි. සෝමනස්ස සහගත කියලා කිව්වේ කැමැත්තෙන්මයි පා කියලා කිව්වේ නේද? ඥාන සංප්‍රයුක්තය කියන්නේ අවබෝධයෙන්මයි පා කියන්නේ. අසංකාරිකය කියන්නේ කවුරුත් දීප නිසා නෙමෙයි තමා විසින්මයි කිව්වේ. මේ තියෙන්නේ කුසල් සිත් වලින් බලවත්ම කුසල් සිත. මේකෙන් යම් තීරණයක් ගත්තා නම් ආ ඒ තීරණය කඩන්න කිසිම කෙනෙකුට බෑ. එපා කිව්වනම් එපා කියන්නේ අවබෝධයමයි නේද? යා ස්ථිරයි යා ඉනස් කරන්න බෑ. ඒගොල්ලෝ දැන් ඉඳලා ඉඳලා අන්තිමට හිතත් එපා කියයි දන්නේ නැහැ. ඈ දැන් කය එපා කියලා කියන්නේ හරි අදම් ප්‍රතික්ෂේපනා කියන එක නේද ලෝකේ? අනිත් දවසට ඊටත් වෙලා කෑ ගන්න පටන් ගන්න එක. ඈ ඊට පස්සේ චිත්තානුපස්සනාව දුන්නට පස්සේ කය එකපාරක් එපා නම් 100ක් පාරක් එපා කියලා කෑ ගන්න පටන් ගන්න. ඒතකොට මේ කියන්නේ කයත් එපා හිතත් එපා කියලා. අන්න එදාට මම කියනවා යන්නේ කියලා. යනවා අපෝරුවට. ලෝකේ අතහැරලා දාලා යන්න කිව්වේදී යනවා. කැමතිද? අනිත් දවසට අස්සන් ගන්නවා කියන්න කියනවා. වෙනම කටුදායි. ඈ අර උපරිදා කරන දර්ශන ගන්නවා කැමති දක්නයිද? ආ හරි කැමති අනිත් දවස් කාල කරගන්න බ්‍රේන් එක මම නඩත්‍යමත් එහෙම කරපු අපරාධයක් කියලා නේද? ඈ කයත් එපා හිතත් එපා කියන තැනට මම දේශනා කරනවා. එතකොට එහෙනම් ඉතින් යන්න කියනවා. යනවා අපූර්වට ආයි ඉන්නේ. ඵලයන් ඵලයන් කියන්න ඕනේ අපි ඉන්න කිව්වත් ඉන්නේ නැහැ. ආමුදුරන්ට ඕන නම් ඉන්න අපි යන්න කියලා ඉන්නත්. තේරුණා නේද? ඒක තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ දැන පැහැදිලි. ලෝකේ යථාර්ථයේ දුකයි කියලා දැනගන්නකොටම කොහේට පාවෙන්නේ? ඔය ලෝකෝත්තර නිර්වාණයක් නේද? ආ මේක තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. ඉතින් මේ ශ්‍රද්ධාව ඇති කරගත්ත මොහොතේ ඉඳන් ඒ අය කරන කියන හැම දෙයක්ම තවත් ලෝකයකට වින් ගන්න නම් නෙමෙයි. දිව්‍ය ලෝකයන්ට නෙමෙයි, සත්විත රජ වෙන්න නෙමෙයි, බ්‍රහ්ම ලෝකයන්ට නෙමෙයි. නිවන් දැකීමේ පරම පවිත්‍ර චේතනාවෙන් යුක්තව සියලු දෙයක්ම කරනවා. පාරමිතා කියන්නේ මේවා. ඒතර ශ්‍රද්ධාවක් නැති අයට පාරමිතා කරන්න පුළුවන්ද? ශ්‍රද්ධාව තියෙන අයට පාරමිතා නොකරා ඉන්න පුළුවන්. පාරමිතා කරන්නේ කෘතඥයන් ආර්ය ශ්‍රාවකයෝ. ආනික් නෑ ශ්‍රද්ධාව ඇති වෙනකොටම ආර්ය ශ්‍රාවකෝ කිව්වේ ඒකයි. ධම්මේ අවිච්ඡ ප්‍රසාදේන සමන්නාගතෝ ආර්ය ශ්‍රාවකෝ. ඒ කට්ටිය දුගතිය තියන්නේ නැහැ, පෙත්තිවිසේ තියන්නේ නැහැ, නිරේ තියන්නේ නැහැ. දැන් මම ඇවිල්ලා පැය 9යි 10යි 11යි පැය 3ක් ගියා. මට ඉතින් ආර්ය ශ්‍රාවකයන් බවට පත් කළා නේද? ඇති නේද? මේ පොත් අසෙන් ගිහිල්ලා මාසයක් නෙමෙයි අවුරුද්දක් පුස්තකාලේලා පුදියාගෙන ඉන්නකො. ඈ චාට් ගන්නවා. සමහරව චාට් ගන්නවා. මේකයි මෙහෙමයි මෙහෙමයි කියලා. මොන චාට් අල්ලා විදිහ ගන්න ඔක්කොම චාට්. ඔයන් වැඩක් නැහැ. යථාර්ථය දකින්න. පච්චත්තං වේදිතබ්බෝ ප්‍රැක්ටිකල් වලින් දකින්න තමා තුළින් දකින්න පොත්පත්ෙන් දකින්න බෑ අන්න එතකොට අපිට පුළුවන් ආර්ය සමාධියට ඇතුළත් වෙලා දුගතියෙන් අත මිදලා නිවන් දැකීමට වරම් ලබාගෙන ඉදිරියට ගමන් කරන්න පුළුවන් තේරුණා නේද හැබැයි හැමදාම එන්න ඕනේ මගේ අර අර මුල මුරෑරෑර නම් එන්නත් එපා තේරුණේ අනික මං කියන දේ හොඳට ආගෙන ඉන්න ඕනේ ගිල ගන්න එපා එකපාරටම සිතන්න ඕනේ විමසන්න ඕනේ ප්‍රශ්නයක් තියෙනවා නම් අනිත් දවසේ මගෙන් අහන්න ඕනේ. මගේ දේශනාවකින් නැගෙන ප්‍රශ්නයක් තව කෙනෙකුගෙන් අහන්න එපා. දැන් මේ දේශනාව ඔය කට්ටිය ගෙදර ගිහින් හිතන්න පටන් ගන්න. භාවනා කරනවා කියන්නේ ඒකයි. අසනවා, දරා ගන්නවා, හිතනවා, විමසනවා. තමා තුළින් දැන ගන්නවා. තේරුණේ? භාවනා කරනවා කියන්නේ මෙහෙම බිම් බලන ඉන්න එක නෙමෙයි. අද භාවනා කරනවා කියලා කියන්නේ බිම් බලාගෙන ඉන්නවා කියන එක. පුතේ භාවනා කරන හැටි පෙන්වන්නද? ඒ මිනිසුන්ට එපා වෙලා තියෙන භාවනාව කියන්නේ. භාවනාව කියන්නේ විද්‍යාගාරයකට ගිහින් ආධ්‍යාත්මික විද්‍යාඥයෙක් සමග ආධ්‍යාත්මය පිළිබඳව කරන පරීක්ෂණයක්. ඒක තමයි සතිපන් සතර සතිපට්ඨාන සූත්‍රයේ තමයි ඒකට තියෙන මේ ක්‍රමය. මේ ජීවිත පැවැත්ම තුළින් ශාම්පද හතරක් ගන්න කියලා බුදුහාමුදුරුවෝ. ශාම්පද හතරක් අරගෙන ජීවිත පැවැත්ම නැමැති විද්‍යාකාරයට වෙලා විද්‍යාඥයොත් එක්කලා විද්‍යා පරීක්ෂණයක් කරන්න ඒකයි මේ කරන්නේ. භාවනා කරනවා කියන්නේ ඒකයි. තේරුණා නේද? එම්නම් දැන් අදට මේ භාවනා දේශනාව මේ සමාප්තයි. දැන් ඔබ සෑම දිනාටම තිරුවන් සරණයි. ඊළඟට අපි තුනුරුවන්ටක් මොනවා හරි පූජා කරන්න යන්න එපායි නේ. තියෙන දේක් පූජා කරන්න යන්න. දැන් තියෙනවනේ ප්‍රතිපත්තිය ළමන් ළඟට ගෙනින් තියෙනවනේ. ආන්ගේ ප්‍රතිපත්ති පූජාවෙන් තුනුරුවන්ට පූජා කරන්න යන්න. ඉමාය ධර්මානු ධම්ම පටිපත්තිය ධම් පූජේමි ඉමාය ධම්මානු ධම්ම පටිපත්තිය ධම්මං පූජේමි හිමාය ධම්මානු ධම්ම පටිපත්තිය සංඝං පූජේමි හිමාය ධම්මානු ධම්ම පටිපත්තිය ජරා මරණං හා ආපරිමුංචිස්සාමි දැන් සියලු ගෙවල් දොරවල් බලා ගමන් කරන්න. හරි ප්‍රබල යන්න.